හොඳයි දැන් අපිට හොඳයි මට මෙහෙමයි දැන් මට තියෙන එක ප්‍රශ්නය තමයි මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාත් එක්ක අපි පංච පංච උපාදානස්කන්ධය අපිට ඒක කණ්ණාඩියක් වගේ එක හිතමු එක ඇති වෙනවා ඇති වෙනකොට ඒකේ අසාරයි ඒකේ ගන්න දෙයක් නැහැ ඒකේ මොනවත් නැහැ කන්නඩි අපේ පැත්තට හරවපුවාම අපිට ඒක පේනවනේ ඊට පස්සේ ඔතනින් ඇතිවෙන ඒ අපි එතකොට මේ අපි අල්ලන ලෝකය කියන්නේ මොකක්ද කියන එක අපි කතා වෙනවා සාකච්ඡා මේක වෙනම මේකට සම්බන්ධ නැහැ ඒක වෙනම ක්‍රියාවලියක් ඒක අවිද්‍යාපච්චය සංකාර විඥාන වලින් යන ක්‍රියාවලිය පටිච්ච සම්පන්න ක්‍රියාවලිය එතකොට මේක ඇතිවන ඵලය අරකේ අවිද්‍යාපච්චය සංඛාරා කියන එකට අයාපහු යනවාද කියන එක ඒ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධයක් තියෙනවාද කියන එක ඒ කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා ගොඩනැගෙන එක ඒක නතර වෙන්නේ ඒක දිගින් දිගටම දිගින් දිගටම දැන් හේතුවක් හැදෙනවානේ ඒකට විපාකයක් නැවත සකස් වෙනවා. ආයි ඒකට හේතුව ඒ ඵලයේ හේතුවක් බවට පත් වෙලා ආයි හේතු සකස් වෙනවා. හරි. ඒක තමයි මේ පහනේ පහන වගේ මේක පාංශු කුලෙදි liver කරනවා ඒ වුණාට අරක ක්‍රියාත්මක වෙනවා දිගටම. අවිද්‍යාව තියෙනකන් කෙලස් තියෙනකන් මේ ක්‍රියාවලිය දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට නිශාන්ත මහත්තයා මේ එතන උපාදායෙන්යෙන් ගන්න තියකද වෙන්නේ නෑ මෙහෙමයි අපි අනවබෝධයක ඉන්නකන් තමයි අවිද්‍යාපච්චය සංඛාරා වෙන්නේ අපි අපි ඒ කියන්නේ අවබෝධයක ඉන්නකොට අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා එතකොට මේ කතන්දරේ ඒ කියන්නේ උපාදාන පච්චය භව කියන කර්ම රැස්ෙන්නේ නැහැ එතනින් එහාට උපාදාන පච්චය භව කියනකොට ඔන්න ඔතන තමයි ගැටි ඒ කියන්නේ මේ වෙලාවේ අනවබෝධයක ඉන්නකොට සත්පුද්ගල භාවයෙන් අහු වෙනවනේ මේක මම කියලා. මට පේන්නේ මට ඇහෙන්නේ කියලා. එතකොට බලන්න අන්න උපාදානපච්චය භව කියනකොට සහජාත කර්මයක් වේලයි රැස් වෙනවා. ඇයි? ඒකට අයිතිකාරයෙක් ඉන්නවා මේ වෙලාවේ විඳින්න. අන්න බලන්න. අන්න සහජාත කර්මය. ඒක මේ වෙලාවේ විඳිනවා. අන්න විඳින්නෙක් ඉන්නවා. මේ වෙලාවේ විඳින්නෙක් ඉන්නකොට නැවත ඒ වගේ එකක් විඳින්න කෙනෙක් සකස් වෙනවා. පුනර්භවයකට නානක්ෂණික කර්මයක් යනවා. ආන ඒ කියන්නේ මමෙක් ඉන්නවා කියලාද අන්න හරි එතකොට මම ඉන්නවා ඒක තමයි බාහිදාරුචිය සු බාහිදාරුචියට පෙන්වන්නේ ඔබ බාහිය මෙතන ඉන්නවා නම් එතන ඉන්නවා ඔබ මෙතන නැත්තම් එතන නෑ ආ අන්න ඒ එතන හරි මේ මේ සියුම් සියුම් කාරණාවක් තියෙන්නේ ඉතින් ඒ ඒක අපිට ගොඩාක් දිනෙට අහුවෙන්නේ මේ මොකද මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒකයි සම උදය කිව්වේ. සමුදය කියන්නේ සම උදය කියන එකයි. සමව උදා වෙනවා කියන එකයි. මොකක්ද උදා වෙන්නේ? සහජාත පුනර්භව කර්ම දෙකක් උදා වෙනවා සමව. මොන අන්න බලන්න. සමය සම සමුදය කියලා කියන්නේ ඒකයි. මොකද්ද සමුදය වෙන්නේ? කර්ම සමුදය වෙනවා. කොහොමද කර්ම සමුදය වෙන්නේ? සහජාත හැටියට දැන් එකක් සමුදය වෙනවා. ඒ එකම නානක්ෂණික කර්මයක් සකස් වෙනවා පුනර්භවයකට. දැන් මෙතන සත්‍යයක් හිටියොත් නැවත ඉපදෙන සත්‍යයක් සකස් වෙනවා. අන්න ඒකයි විපාකයකට. ටිකක් ගැඹුරු තැනක් එතන. සමුදය කියන්නේ එතකොට හට ගන්නවා කියන එක. මෙහෙමයි. සමුදය කියන නෑ හට ගන්නවා කියන්නේ නිබ්බන් තියෙන જાතියනේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ වෙලාවේ යමක් අපිට හට ගන්නකොට අන්න නිබ්බන්තියක් වෙන්නේ. જાතියක් වෙලා තියෙන්නේ. જાතිය જાතිය තමයි ඒ තියෙන්නේ. සමුදය වෙනවා කියලා කියලා කියන්නේ මේ වෙලාවේ මෙහෙම මේ විදිහට ඒ කියන්නේ මේ දෙයක් අපිට විද්‍යමාන වෙන්න මේ වෙලාවේ හටගන්න. එතකොට සමුදේ කියනකොට ඇත්තටම සමුදේ කෙරෝලේ තියෙන නිබ්බන්තිය තමයි. ඒ කියන්නේ සමුදේ වෙන සමුදේ වෙන හේතු පහක් තියෙනවා. එකක් තමයි අවිද්‍යාව, තණ්හාව, සතර ආහාරය, කර්ම සතර ආහාරය නිබ්බන්තිය. මේ තමයි සමුදේ ධර්ම. ඔය තියන්නේ ඉද ඔය තියෙන්නේ පටිච්චසමුප්පන්නෝ හටගන්නවා කියන එකයි ඔය පහෙන් කියන්නේ. ඇයි කර්ම කිව්වහම අන්න බලන්න අවිද්‍යාව තියෙනවා මුලින්ම, තණ්හාව තියෙනවා මැද. ඊට පස්සේ මේ කර්මය කියලා කිව්වහම සංඛාර භව කියන දෙකම කර්මයට වැටෙන්නේ. ඊට පස්සේ සතරාහාර කිව්වහම බලන්න විඥාණය නාම රූප ඔය ඔය ඔක්කොම සෙට් එකම ඉන්නේ එතනට. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන ඇහැ රූප කියන දේ නන්න කබලින්කාර ආහාර වැටෙනවා. හරිද? ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර ආයතන සකස් වෙන කබලින්කාර ආහාර. එතකොට ස්පර්ශ ආහාරයේ තියෙනවා එතන. ඒ කියන්නේ සලායතන පස්ස කියන තැන ඔය තියෙන්නේ. එතකොට බලන්න සලායතන පස්ස. එතකොට මනෝ සංචේතන ආහාර කියනකොට බලන්න වේදනා සංඥා සංකාර කියන ටික එතන යෙදෙනවා. හරි එතකොට ඒ සෙට් එක එතන තියෙනවා. එතකොට ඒක ඒ කියන්නේ නාම රූප සකස් වෙනවා කියන එකනේ. නාම රූපත් එතනම තියෙනවා. එතකොට විඥාන ආහාර. විඥාන ආහාර විඥානයට ආහාර වෙන්නේ නාම රූප. එතකොට මේ මේ සෙට් එක කියලා කියන්නේ ආහාර කියලා කියනකොට ওই වේදනා වේදනා ඒ කියන්නේ මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන සෙට් එකම උතන්ට එනවා. ඒ සෙට් එකම උතන තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ නිබ්බන්ති කියනකොට ජාතිය. එතකොට බලන්න අයි මේ තණ්හාව කියනකොට තණ්හා උපාදාන දෙකෙන්ම වෙන්නේ කෙලෙස් රැස් වෙන එක තමයි. ඒ දෙකම එතන එතන. ඒ කියන්නේ පටිච්චසමුප්පන්නව හට ගන්නවා කියන එකයි තියෙන්නේ. ඔය හේතු පහ සරලව අරන් තියෙන්නේ. එතකොට මේ වෙලාවේ කෙනෙක් ඒකෙන් තමයි සමුදේ වෙන්නේ. එතකොට මේ වෙලාවේ බලන්න සමුදේ වෙච්ච එක නිරුද්ධ වෙන්න ඕන නම් මොකද්ද වෙන්න ඕන? ඔය හේතු පහම නිරුද්ධ වෙන්න ඕනේ. අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. තණ්හාව නිරුද්ධ. කියන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඔය පහම නිරුද්ධ ඔක්කොම ටික නිරුද්ධ වෙනවානේ. ඇයි? ඔය ඔය පටිසමුපාද චක්‍රයේ මුලම තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නේද? එතකොට බලන්න අවිද්‍යාව නිරුද්ධ වුණොත් ආයි තණ්හා කර්ම ඒව නිරුද්ධ කරගෙන ඉන්න දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ওই හේතු පහම නිරුද්ධ වුණොත් තමයි ඔය හටගත් එක සම්පූර්ණයෙන්ම නිරෝධය වෙලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අන්න කර්මයක් රැස් වෙලා මේ වෙලාවේ. ඒ කියන්නේ සහජාත පුනර්භව කියන දෙආකාරයකට කර්මයක් රැස් වෙනවා. ඒ කියන්නේ අනවබෝධයක ඉන්නකොට ඔන්න ඕක වෙනවා. අවබෝධයක ඉන්නකොට මොකද වෙන්නේ? ඔය පහෙන් එකක්වත් සකස් වෙන්නේ ආන්න බලන්න. දැන් බලන්නකො මෙහෙම. දැන් ඔබට මේ බාහිරින් නෙමෙයි ලෝකයේ හම්බ වෙන්නේ මනස මේ ඇතුළෙන්මයි හැදෙන්නේ. ඒකටමයි රැවටිලා තියෙන්නේ මේ හැදෙන එක පටිච්චසමුප්පන්නව හටගන්නවා කියලා දැක්ක තැනම ඔබ ඉන්නේ අවබෝධය තුල. එතකොට බලන්න ඔබ අවබෝධය තුල ඉන්නකොට අවිද්‍යාවත් අශේෂ විරාග නිරෝධ. අන්න අර සෙට් එකම නිරුද්ධ වෙලා තියෙන්නේ. අවිද්‍යා තණ්හා කර්ම සතර ආහාර නිබ්බන්තිය කියන නිබ්බන්තිය වෙනුවට එතන විපරිණාම දක්කනේ මේක නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒකයි වෙන්නේ. මේක හරි සියුම් සියුම් තැනක්. ඇත්තට. හරිම සියුම් තැනක් මෙතන. ඒ කියන්නේ අපිට මෙතන දැනගන්න තියෙන එකම එක තැනයි. ඒ කියන්නේ අපි දැන් මේ අභ්‍යන්තර බාහිර කියලා අහුවෙලා තියෙන තැන තියෙනව නේද? මේ කතන්දරේ. එහෙමයි. ඔන්න ඔය ගැටේ ලියා ගන්න විතරයි තියෙන්නේ. හරියට ඕක ලියා ගත්තොත් මේ ගැටේ ලියනවා. ඒ කියන්නේ දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ මෙහෙම. දැන් අපේ දැන් දොස්තර මහත්තයෙකුත් ඉන්නහන්ද අපිට මේක ලීසි ලියන්න. දැන් ඇහැයි රූපෙයි තිබුණොත් අපිට කවදාකවත් පේනවද? <laughs> හම්බ වෙනවද යමක්? කනයි තන්තේ විතරක් තිබුණොත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපිව හරියට නිර්වින්දනය වෙලා වගේ, තද නින්දකට වැටිලා වගේ. ඒතන මලමිනියක තින්නෙත් ওই ස්වභාවයම. එහෙනම් බලන්න චක්කු විඥානය ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කන සත්ත සෝත විඥානය ඔය සෝත විඥාන කියන ස්වභාවය ඒ කියන්නේ විඥාන කියන ස්වභාවය ආපු තැන තමයි දැන ගැනීමක් වෙන තැන. ඒතකොට තමයි අපිට දැනීමක් එන්නේ. පේනවා, ඇහෙනවා, දැනෙන මේ ස්වභාවයන් එන්නේ. ඒ කියන්නේ මනස සක්‍රිය වෙන්න ඕනේ. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිව්‍ය විඥාන, කාය විඥාන කියන මේ පහ හටගන්නේ නෑ මනස හටගන්නේ නැතිව. චක්කු විඥානේ හටගන්නකොටම අනාන්තර පත්‍යය කියන පරිසමුප්පාදී ක්‍රියාත්මක වෙලා මනස හටගන්නවා. මනස එතනට ඉපදිලා ඉවරයි. සෝත විඥානේ හටගන්නකොටම මනස හටගෙන තියෙනවා. ඒකයි පෙන්න්නේ චක්කුම් පටිච්ච රූපේට උප්පද්දිති චක්කු විඥානං කියනකොටම මන ආයතනෙ හිතතිලා තියෙන. දැන් පස්ස වෙන්නේ කොහෙද මන ආයතනෙට? අන්න බලන්න. පස්සේ කියන තැන තමයි මන ආයතනෙ තියෙන රූපේ නිර්මාණය වෙන තැන. මන තුල නිර්මාණය වෙන්නේ. එළියේ නෙමෙයි. එළියේ කතන්දරයක් නෙමෙයි. ඒ කියන්නේ අටලොස් ධාතුවේම Nirodhe තමයි එතන. අන්න හරි. එතකොට බලන්න අන්න එතනදි බලන්න. එතකොට බලන්න ඇහැ රූප චක්කු විඥානය කියන තැන දැනගත්තේ නෑ මොනවාක්වත් නිමිත්තක් නෑ. එතකොට චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන ස්වභාවය. ඒ කියන්නේ ඇහැට පිනිලම නෑ. එහෙනම් ඇහෙන් රූප දැකලා නෑ හිතින් දැකලා කියන තැන මනෝ විඥානය. ඒක ඇවිල්ලා විද්‍යාපත්‍ය සංඛාරා. එතකොට මේ දෙක වෙන් කරගන්නවා. කරජකයයි මනෝකයයි. මේ දෙක වෙනම වෙනම වෙනම කතන්දර දෙකක් නේද? අන්න හරි. ඒ දෙක වෙනම කතන්දර දෙකක් කියන්නේ අපි කවදාකවත් අපේ කය දැකලා නැහැ. පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය ගෙවිලා මැරිලා ගිහිල්ලා ඉවර වුණාට අපි වෙනම මේ මේ මේ ඉදම් පච්චතාවයෙන් වෙනම ක්‍රියාවලියක් එතන යනවා. ඔව් ඒ කියන්නේ අවිද්‍යාව නිසා. ඔව් ඒ පංච උපාදානස්කන්ධය හටගත්තම කියන්නේ ඉදපච්චේදා පරිසමුපාදයමයි. ඒක තමයි ඒ වෙන්නේ. ඕ පටිච්ච පංච උපාදානස්කන්ධය හටගන්නේ ඉදප්පච්චිත පටිච්චසමුප්පාදයෙන්. ඒක ඒ අපි ඉන්නෙම සලායතන කියන තැන. ඒ පටිච්චසමුප්පාදේ. එතකොට පටිච්චසමුප්පාදේ බලන්න අපිට ඇහැට නෙමෙයිනේ පේන්නේ හේතු තුනක් නිසානේ. ඇහැ තිබුණාට පේන්නේ අන්න බලන්න. ඇහැට රූප එන්න ඕනේ. රූප තිබුණාට පේන්නේ නැහැ රූප. චක්කු විඤ්ඤාණය හට ගන්න ඕනේ. ඒ කියන්නේ මන ක්‍රියාත්මක වෙන්න ඕනේ. මන මන එන්න ඕනේ මෙතට. හිත එන්න ඕනේ. ඒ තුන අන්න බලන්න හේතු තුනකට පේන්නේ. එතකොට ඒ පේනවා කියන එක ඒ හේතු තුනේදී දන්නේ නැහැ. ඒක දැනගන්නේ මොකක් කොහොමද? තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැනට ගියාට පස්සේ තමයි මනෝ මනස් මනෝ විඥානේ හටගත්තාම තමයි අපි දැනගන්නේ පේනවා කියලා. අන්න දැක්කද? පේන ස්වභාවය එකයි පේනවා කියලා දැනගන්න එක එකයි. තව එකක්. මේ දෙක දෙකක්. ඒ පේන ස්වභාවයේදී ගන්න දෙයක් නැහැ, නිමිත්තක් නැහැ. එතන තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. එතනට නිමිත්තක් නෑ මේක කොලයක් මේක පොතක් අම්මා තාත්තා ගහක් ගෙයක් බිත්තියක් gadol කැටයක් එහෙම කියලා නිමිත්තක් නෑ එතන. පේන ස්වභාවය එතන තියෙන්නේ. පේන්න පුළුවන් හැකියාව තියෙනවා. එච්චරයි. ඇහෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එච්චරයි. එච්චරයි එතන තියෙන්නේ. නමුත් එතනින් එහාට හදාගන්න ටික තිංග සංගති පස්ස කියලා මන ආයතනය තුල තමයි මේක හැදෙන්නේ. අන්න බලන්න. ඒක වෙන්නේ මන ආයතනය තුලයි. එතකොට මේ මන ආයතනය තුල ගොඩ නැගෙන එක තමයි ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන ටික මන තුල හටගන්න නාම රූප ටික. ඒකම තමයි ආයි දැනගන්නේ මනසින්. මනසේ මනෙන් හදපු එක මනෙන් දැනගන්නවා. අන්න එතකොට බලන්න එළිය කතාවක් නෙමෙයි. එතකොට හොඳ හරි සියුම් ගැටයක් අහු වෙනවා. අපි අනිත් පැත්තට හරවලා බලන්න කියලා කියන්නේ නේද? අන්න හරි. එතකොට බලන්න ඉන ඇහැ රූප චක්කු විඥානය කියනකොට චක්කු ධාතු රූප ධාතු ඇහැ කියන තැන ඇල්ලුවොත් අපිට අහුවෙන්නේ මස් ගොඩක්. කන කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. දිව කියන තැන මස් ගොඩක්. කය කියන නහය කියන තැන මස් ගොඩක්. කය කියන තැන මස් ගොඩක්. එතකොට මේ කයේ කොටස් ටිකක්. එතකොට මේ කය නිර්මාණය වෙලා තියෙන සතර මහා භූත වලින්. එතකොට බලන්න ඇහැ කියන තැන සතර මහා භූත. කන, නහය, දිව, කය මේ ඔක්කොම සතර මහා භූත නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බාහිරේ තියෙන වස්තු ඔක්කොම බලන්න රූප කියන ඔක්කොම සතර මහා භූත වලින් සකස් වෙන්නේ. එතකොට බලන්න ධාතු ධාතු. දැන් මේ සතර මහා භූත සතර මහා භූත ගැන දන්නවද? දැන් කෝටු දෙකක් එකට තට්ටු කරොත් දෙක දන්නවද? සතර මහා භූත සතර මහා භූත. දන්නේ නැහැ. ගල් දෙකක් එකට තට්ටු කරොත් දන්නේ නැහැ. විඥානයක් නැහැ ඒකට. එතකොට බලන්න ඇහැ ඇහැ රූප කියනකොට චක්කු ධාතු රූප ධාතු මේ දෙකට දෙක හම්බ වෙලා නැහැ. කණ්ණාඩියයි කණ්ණාඩියට වැටලා තියෙන ප්‍රතිබිම්බ ටිකයි වගේ. හරියට. එතකොට බලන්න ඒ හරහා චක්කු විඥානයේ දැනගැනීමක් නැහැ. මේකක් අරකක් පුටුවක් මේසයක් කියලා එහෙම එකක් නැහැ. ආන්න බෑ. හැබැයි පෙනෙන ස්වභාවය හම්බ වෙලා තියෙනවා. ආවා ගියා. අන්න එච්චරයි උනේ. එතකොට බලන්න ඒ කියන්නේ කණ්ණාඩියට වස්තුවක ඡායාව වැටෙන්න පුළුවන් හැකියාවගේ චක්කු විඥානය හටගන්නේ. කනට සද්දයක් ගැටිලා සද්දයක් නිර්මාණය වෙන්න පුළුවන් කියනා වගේ ස්වභාවය තමයි සෝත විඥානය කියන එක. සද්දයක් නිර්මාණය වෙන්නේ කම්පණයට. එතන එච්චරයි වෙන්නේ. එතකොට බලන්න තිංගන් සංගීති පස්ස කියනකොට මන තුල තමයි මේ සද්දාරම්මණයට රූපයක් නිර්මාණය වෙන්නේ සත්ත්ව රූපයක්. අන්න බලන්න සද්ද ආරම්මණයක් මනට යනවා. ගියහට අන්න රූපය, සද්ද රූපය. ඊට පස්සේ ඒකට තමයි වේදනා සංඥා සංකාර හැදිලා ආන්න මේ රූපයේ මනස තුල නාම රූප සකස් වෙලා මේක නිර්මාණය වෙන්නේ. එතන නිර්මාණය වෙනකොට එතන ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ පස්ස කියනකොට ස්පර්ශ චෛසිකයක් හට ගන්නවා මනස තුල. ඊට පස්සේ වේදනාව කියනකොට වේදනා චෛසිකේ හට ගන්නවා. සංඥා කියනකොට සංඥා චෛසිකයක් හට ගන්නවා. ඊට පස්සේ සංකාර කියනකොට සංකාර කියන තැන සංචේතනා. චේතනා කියන ස්වභාවයේ තියෙන සංකාර කියන්නේ චේතනාවට. අන්න සංචේතනා කියලා මෙතන චේතනාව පහළ වෙනවා. ඊට පස්සේ මානසිකාරය වෙනවා මේක. මනස තුල. මානසිකාර ජීවිත ඉන්ද්‍රිය ඒ කියන්නේ මේ වෙලාවේ පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අන්න බලන්න ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මේ වෙලාවේ ආයුෂ තියෙන කියනවා කියන එකයි. පණ තියෙන කෙනෙක් කියන එකයි. ඊට පස්සේ ඒකාග්‍රතාව කියලා කියන්නේ අන්න ආම රූප සකස් වෙලා දැන් කන්ෆර්ම් වැඩි. මෙන්න රූපේ හදලා ඉවරයි. වචනේ හැදුවා අම්මා කියලා, තාත්තා කියලා, <laughs> පුටුව කියලා. වර්ණ සටහනක් නම් අන්න වර්ණ සටහනට වර්ණ සටහනට දැම්ම නම පුටුව කියලා. අන්න හැදිලා තියෙන්නේ දැන්. ඒක තමයි ඒ කියන්නේ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ඒ නාම රූප සකස් වෙනවා කියනකොටම ඒ ස්වභාවයෙන් විඥාණය දැනගන්නවා කියන එකයි. විඥාණය කියන්නේ දැනගන්නවා. හැදිච්ච එක ගැන දැනගත්තා. හිතේ ඇදිච්ච එක ගැන. හිතින් හැදිලා හිතින්ම දැනගත්තා. මනස තුලම හැදිලා මනසින්ම දැනගත්තා. ඒ සංති සංසිද්ධිය වෙන්නේ ඒක. ඒක වෙන්නේ හැදිලා ඉන්ස්ටන්ට් මට දැන් අනිත් ප්‍රශ්නේ තිබුණේ අර මේ භෞතිකීය කතන්දරේනේ. ඉන්නකෝ ඒකත් මම ඔව් නෑ. හරි. ඔව් භෞතිකීය කතන්දරෙත් ඔහොමම ලියා ගන්නකො. එතකොට බලන්න අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරනවා. ඔබතුමයි අක්කයි දෙන්නත් එක්ක. කොහොමද කරන්නේ? ඔන්න අපි ඔබ දැන් අක්කට අපි කියනවා හරි. අක්කට ඔබතුමා එක එක දේවල් පෙන්නනවා. පෙන්නනකොට අක්කා ඒවට එක එක නම් කියනවා. දැන් කියනවා පිහියක්, ආ මල් පෝච්චියක්, ආ ඕක කැරට් කැරට් අලයක්, බෝතලයක් ওই විදිහට ඔන්න දැන් කියනවා. හරිනේ? දැන් ඔන්න බලන්න ඇහැයි මනයි විතරයි උතන කතන්දරේ තියෙන්නේ. හොඳේ? දැන් හොඳ හොඳට බලන්න මේ කතන්දරේ හොඳේ ටිකක් සිවුම ලෙහා ගන්න. ඒ කියන්නේ දැන් අපි ඇහැ ගැන දැනගත්ත ඇහැ කණ්ණාඩියක් වගේ ඇහෙන් නෙමෙයි මේ කියන්නේ. ඇහැ කියන තැන තමයි පෙනීම. නමුත් පෙනීම කියන තැන තියෙන හිතන බව. ඒක පැහැදිලිනේ. ඇහැ ඇහෙන් නෙමෙයි කියන්නේ හිතෙන හිතින් තමයි කියන්නේ. හිතෙන බවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට බලන්න අපිට හිතෙන්නේ බාහිරේ තියෙන දේ ඇහැට වැටුණා ඊට පස්සේ හිතින් තමයි දැන් මේක කියන්නේ කියලා නේ. එතකොට අපිට උත්තරේ එන්නේ බාහිරී තියෙන දේ ගැන හිත කිව්වා කියන එකනේ. ඒ කියන්නේ බාහිරේ ගැන හිත දැකලා තියෙනවා. හොඳට බලන්න ওই සිද්ධිය. එතකොට මේ පෙන්නපු එක ගැන කිව්වා කියලානේ අපිට එන්නේ. එතකොට ඒක දැකි හැබැයි වෙලාවේ දකින්නවත් එක්කනේ. එතකොට දැකලා තියෙන්නේ හිතින්. එතකොට ඇහෙන දෙයක් නම් ඇහිලා තියෙන්නේ හිතින්. රසයක් දැනුණා නම් දැනලා තියෙන්නේ දිවට නෙමෙයි හිතින්. හැබැයි රසයක් දැනුණා. කොහෙටද දැනුනේ හිතට. ওই විදිහට අපිට අහුවෙන්නේ. එතකොට කයට ස්පර්ශයක් දැනන ඒක දැනුනේ හිතින්. ඔන්න ওই විදිහට අපි ඔහොම බලාගෙන බලාගෙන ගියාම ඇත්තටම අපිට පේනවානේ. පේන දෙයක් ගැන මේ වෙලාවේ කියන්නේ. පිහිය කියලා. ඔන්න ඔතනයි අපි අහුවෙලා තියෙන තැන. අපිට හිතෙන්නේ ඔන්න බලන්න ඇහැට නම් පෙනිලා නෑ තමයි. හැබැයි හිතට පෙනිලා තියෙනවා. මොකද්ද පේන්න තියෙන්නේ? බාහිර තියෙන පිහිය පෙනිලා. බෝතලයක් පෙනිලා. අන්න බලන්න මල් පෝච්චියක් පෙනිලා. මල් වාස් එකක් පෙනිලා. අපි අහුවෙන්නේ හිතින් දැක්කේ කියලා. ඔන්න දැන් එහෙනම් ඔන්න තව ඔන්න පළවෙනි පරීක්ෂණය ඔය කරේ. දෙවෙනි පරීක්ෂණය තමයි හරි එහෙමනම් හිතින්නේ දැක්කේ. එහෙනම් දැන් ඇහැට නෙමෙයි හම්බ වුනේ හිතින් තමයි දැක්කේ. හරි හිතින් දැකලා තමයි මේක කිව්වේ. එහෙනම් හිතින් දැකලා තියෙන මේ බාහිරේ ගැන. බාහිරේ තියෙන දෙයක් ගැන. ඔන්න බලන්න දැන් පරීක්ෂණයක් කරනවා. හරි එහෙනම් ඇහැ වහගන්න කියනවා. කනිනුත් කියන්නේ නහය දිව කය මේවෙන් අල්ල අතින් අල්ලන්න දෙන්නේ කය කය පරිහරණය නෑ. දිව ගාලා බලන්න දෙන්නේ නැහැ. නහයෙන් ගඳ සුවඳ බලලා කියන්න දෙන්නෙත් නැහැ. දැන් හිත විතරයි. හරි දැන් ඔබට S2 වහගන්න කියලා දැන් ඔබ මෙච්චර වෙලා ගත්තේ නැති වස්තුවක් අතට ගන්නවා. නැත්තම් දැන් කියන්න පුළුවන් ඉස්සල්ලා තිබිච්ච එකක් ගැන නිකන් හිතේ ඒ කියන්නේ එතන රැවටෙන්න පුළුවන්. මම දැන් කියන්නේ ඒ ඒ ඒක ඒකට රැවටෙන්නේ නැතුව මේක ඔප්පු කරගන්න හැටි. ඔබ එවෙලෙක් ගත්තේම නැති එකක් අතට අරගෙන දැන් කියනවා දැන් අතේ තියෙන එක ගැන කියන්න කියලා. දැන් කියන්න වෙන්නේ මොකෙන්ද? හිතින් නේද? දැන් කියන්න වෙන්නේ හිතින් බාහිරය ගැන නේද? ඔන්න බලන්න දැන් කතන්දරේ. දැන් කියන්න පුළුවන්ද? බෑ. දැන් කියන්න බෑ. එතකොට මොකද්ද ඥානය? හිතට කවදාකවත් බාහිරට යන්න පුළුවන්ද? හිත කවදාකවත් බාහිර දෙයක් ගැන දැකලා තියෙනවද? හිතට කවදාකවත් බාහිර දෙයක් ඇහිලා තියෙනවද? හිතට කවදාකවත් බාහිර රසයක් දැනලා තියෙනවද? හිතට කවදාකවත් බාහිර ගඳ සුවඳක් දැනලා තියෙනවද? හිතට කවදාකවත් බාහිර ස්පර්ශයක් දැනලා තියෙනවද? ඔන්න ඔතනින් ඔතනින් ඔප්පු කරගන්නවා. එතකොට අන්න දැන් තමයි නියම තැන. එහෙනම් ඇහෙන් දැකලත් නෑ හිතින් දැක්ක කිව්ව තැන අපි දැන් තාම පෙන්ඩින් හිතින් බාහිරේ දැකලත් නැහැ. ආන්න දැක්කා. එතකොට එහෙනම් අර ඇහැ ඇරලා තියෙන වෙලාවේ පෙන්නපු එක දැකපු එක කොහි තියෙන එකක්ද? හිතින් බාහිරේ දකින්නත් බැයි නම් ඇහැට හම්බුනේ නැත්නම් ඒ දැක්ක එක මොකද්ද? ඔන්න ඕක ලියන්න ඕනේ. ඔය මොකද්ද දැක්කේ එහෙනම්? හිතින්ම නම් දැන් පේන්නේ හිත තුල තියෙන එකේ ප්‍රතිබිම්බය තමයි ඒ දැක්කේ. හරියට හරි විජේ තිලක මහත්තයා. ඔන්න ඕකම තමයි වෙලා තියෙන්නේ. එතකොට බලන්න හිතම එතකොට ඔන්න බලන්න ඔය ඉස්සල් ඔබට මතකද මම මෙහෙම උපමාවක් කිව්වා. ඇහැ රූප චක්කු විඥානීය කියනකොට පේනවා. පේනවා කියන තැනම තමයි ඇහැ. ඔන්න බලන්න ඒ පේනවා කියන තැනම තමයි රූපය. ওই ටික දැනගන්නේ මොකින්ද හිතින්. එතකොට හිතයි පේන එකයි රූපයයි ඇහැයි හතරක් දෙකක්. අපිට තේරෙන්නේ එකක් වගේ. අන්න හරි. එතකොට බලන්න හොඳට බලන්න අන්න එතන. පේනවා කියන තැනම තමයි ඇහැ. පේනවා කියන තැනමයි රූපය. මේ තුනක්ද මෙතන? එකක් වගේ එකයි එකයි. එතකොට බලන්න ওই ටික දැනගන්නේ මොකෙන්ද හිතින්නේද? පේනවා කියලා දැනගන්නෙත් හිතින් රූපය කියලා දැනගන්නෙත් හිතින් ඇහැ කියලා දැනගන්නෙත් හිතින් එකපාරට එක හිතයි ඒ හිත හට ගන්නකොටම ওই ටික ඔක්කොම වෙලා ඉවරයි එතකොට ඔය හිතම නේද පේන බවයි ඇහැයි රූපය කියන ඔක්කොම ටික ඒ කියන්නේ හතරක්ද එකයිද තියෙන්නේ උතන එකයි එකයි එතකොට බලන්න ඒ කියන්නේ හිතම නේද ඒ රූපය එතකොට හිතම තමයි ඒ රූපය අන්න බලන්න ඔන්න ඔතන නේද මම හිටියේ. ඔය හිත මම කිව්ව තැන මට පේනවා කියලා අහුනේ ඔතනින් නේද? <laughs> අන්න ඔන්න ඔන්න තැන හිත හට ගන්නකොට හිත මම වුණා අන්න මට පේනවා පේනි පේන දේ පේන දේ පේන රූපේ එතකොට දැක්කේ බලන්න ඒ හිතම රූපේ වෙනකොට හිතේම ප්‍රතිබිම්බය නේද එහා පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ <laughs> ඇයි හිතයි රූපේ දෙකක් නෙවෙයිනේ මේක හරි ඥාණයෙන් අල්ලගන්න ඕනේ මහත්තයා පේනව නේද අන්න බලන්න එතකොට බලන්න ඒකට ඕ ඒකට මං හිතන්නේ තව පොඩි මේකක් තියෙනවා මේ අපිට අර කරවලේ තියලා ලයිට් එක දාපුවම පේනවා කියන එක අපිට ඇහැට එන්නේ අතන තියෙන එකට සම්පූර්ණයෙන් අස් දෙයක් අන්න හරි හරියට හරි එතකොට බලන්න කිසිම සම්බන්ධතාවයක් නැහැ අපි හිතමු පිහියක් තියෙනවා නම් පිහියට කිසිම සම්බන්ධතාවයක් නැහැ ඒ ලයිට් එළිය කියන එක. තේජෝ කියන එක. තේජෝ ආපුහම අපිට හිතේ තියෙන ප්‍රතිබිම්බය තමයි අපිට එතනට එන්නේ. අන්න හරියට හරි. ඒ කියන්නේ තවත් ටිකක් ලෙහෙනකොට තමයි ඔය කෑල්ලක් තීරෙන්නේ. හොඳයි. තාම උතන් තාම අපි එතනට ආවේ නැහැ. ඔන්න බලන්න. ඊගාවට දැන් උතන්දි පේනව නේද? හිතයි රූපේ දෙකක් නෙමෙයි එකක් කියලා. එතකොට හිතේම ප්‍රතිබිම්බය නේද දැන් මේ රූපේ හැටියට අනිත් පැත්තට අහු වෙලා තියෙන දිත්තේට අහු වෙලා. ඇයි? ඒ රූපේ පේන මම මෙතන ඉන්නකොට රූපයේ පේන රූපේ බාහිරින් අහු වෙනවා. දෙක වින් වෙනවා දිත්තේ. ඒ කියන්නේ හිත මම වෙනකොට මට පේන රූපේ රූපේ පේන මම කියලා මේ අවිද්‍යාවෙන් මේ දිත්තේ සකස් වෙනවා. ඒ කියන්නේ හටගත් එක හිතයි. හිතම තමයි මේ රූපය. එතකොට බලන්න හිතේම ප්‍රතිබිම්බය තමයි දැන් මේ වැටිලා තියෙන්නේ. එතකොට බලන්න දැන් අපි දැනගන්නවා හොතට බලන්න දැන් අපි දැනගන්නවා මේ හිත සකස් වෙන්නේ මොහොතක් මොහොතක් පාසා පරිසම්පන්නවා. මේ කියන තැන අපි මේ සකස් වෙන තැන තියෙන්නේ මේ මේ සකස් වෙන තැන මේ අ මේ මෙතනට කියනවා සලායතන කියලා. මේ සලායතන කියන ස්වභාවය තුල මේ හැදෙන විදියක් මෙතන තියෙන පටිසමුප්පන්නවා. එතකොට මේක මේ පටිසමුප්පන්නව හටගන්න එකක් නිසා මම දකින්නවත් මට පේනවත් මේක මේ හිත මම නෙමෙයි කියලා අපි දැනගන්නවා. දැනගත්තේ හැටියෙම අන්න බලන්න ඔබ මෙච්චර කාලයක් මේ හිත මම කියලා ගත්ත තැන මේ හිත මමයි මේ මට තමයි පේන්නේ කියලා ගත්තේ ඔන්න ඕක. දැන් බලන්න මේක සකස් වෙන්නේ හේතුඵලව. ඊ හේතුඵලව සකස් වෙන එකේ අවිද්‍යාවෙන් සකස් වෙනකොට මේකට රැවටෙන්නම හේතුව තිබිච්ච නිසා මේ හැදෙන හිත කවුද මම එහෙනම් මට තමයි මේ පේන්නේ. අන්න මට පේන රූපය. රූපේ පේන මම. ඔන්න දිත්තේ සකස් වුණා. ටක් ගාලා. හැබැයි දැන් පෙනිලා තියෙන්නේ හිත. හිතයි හටගෙන තියෙන්නේ. හිතේම ප්‍රතිබිම්බය තමයි යහ පැත්තින් දැන් මේ මේ අපිට පේන්නේ අනිත් පැත්තට. හරිද? ඒ කියන්නේ හිතයි ප්‍රති හිතයි වස්තුවයි දෙකක් නෙමෙයි එකයි. ඒ කියන්නේ හිතේම ප්‍රතිබිම්බය තමයි දැන් මේ දෙකක් දෙකකට වෙන් වෙලා අපිට පේන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට බලන්න ඔන්න බලන්න ඔන්න ඔතනදී තමයි මම සහ ලෝකය කියලා අභ්‍යන්තර බාහිර කියන අන්ත දෙකට වැටෙන්නේ. මේ අවකාශයේ අවකාශයක් දැන් තියෙනවනේ අන්ත දෙකක් වැටිච්ච හැටි අභ්‍යන්තර බාහිර අන්ත දෙක වැටිච්ච හැටි අවකාශය. මේ අවකාශයම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට අවකාශයක් නිර්මාණීය වෙන්න නම් දෙකක් තියෙන්න ඕනේ සාපේක්ෂතාවයක්. දෙකක් නිර්මාණීය වෙනකොට දෙවෙනි ඒ කියන්නේ දෙකක් සකස් වෙන්න නම් පැවැත්මක් තියෙන්න ඕනේ. පැවැත්මක් තිබුණොත් තමයි යමක් කියලා හවු වෙන්නේ. පැවැත්ම කියන්නේම කාලයට. පැවැත්මක් කියලා කියන්නේ කාලයට. එතකොට බලන්න කාලය කියන්නේම මොකද්ද? ඔන්න බලන්න මේ මෙතන අභ්‍යන්තර බාහිර දෙකක් නෙමෙයි මෙතන තියෙන්නේ. එකම තමයි අවිද්‍යාව නිසා දිත්තයක් සකස් වෙලා දැන් මේ පේන්නේ. ඔන්න බලන්න. එතකොට බලන්න අවි මේ ගැටේ ලැබුණාම මේ හිතමයි පේන්නේ කියලා මේ අවකාශය නැති වෙනවා. නැති වෙනකොට අභ්‍යන්තර බාහිර දෙකක් නෙමෙයි එකක් වෙනවා. දෙකක් නැතුව එකක් වෙනකොට අන්න බලන්න එළියේ පැවැත්මේ කාලයට හැදිච්ච රූපයට දැන් මොකද වෙන්නේ? හිතයි හිතයි රූපේ දෙක එක වෙනකොට දැන් මොකද වෙන්නේ? ඔබ මේ හිත මම කියලා ගන්නේ නැතුව උතනින් අයින් වෙච්ච වෙලාවට මේ මේ ඔබ මේ ඒ කියන්නේ ඔබ අවබෝධ කරගන්නවා මේ හිතයි බාහිරයයි දෙකක් නෙමෙයි එකක් කියලා. අන්න අවකාශය කැඩෙනවා. අවකාශය කැඩිච්ච හැටි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු වෙච්ච හැටිම මොකද වෙන්නේ? මේ දෙක එකක් වෙනවා. අන්න බලන්න එහෙනම් අභ්‍යන්තර බාහිර නැහැ හිතම තමයි මේ පේන දේ. ඔන්න බලන්න මෙතනට ආවේ හැටිම එහෙනම් හිතේ ස්වභාවය මොකද්ද? භෞතිකයේ භෞතිකයේ ස්වභාවය භෞතිකය කියන්නේ මොකද්ද? ස්වභාව දහම. එහෙනම් හිත ස්වභාව දහම බවට පත් වෙනකොට ඔබ මේ හිතේ ඔබ ඔබ මේ හිත නෙමෙයිනේ. මේ හටගත්ත හිත ඔබ නෙමෙයිනේ. මේ හටගත්ත හිත හටගත්තේ පටිච්චසමුප්පන්නව. හේතුඵලව. අන්න ඔබ මේකෙන් අයින් වෙනවා. අන්න බලන්න මේක මම නෙමෙයි මම ඔබ මෙතනින් අයින් වෙච්ච වෙලාවට ඔබ මේ හිතේ පිරිනුවන් පාලා. අන්න බලන්න හිත සබහාදහම් බවට පත් වෙනවා. ආපක් ගැඹුරු තැන. ටික්ම හරි ගැඹුරු තැනක්. ඒ කියන්නේ ඔබ මේ හිතින් මිදෙනවා කියලා කියන්නේ ඔබ හිතින් හිතින් ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම ඔබෙන් ගිලිහිලා ගිහිල්ලා. හිත මැරිලා. ඒ කියන්නේ මම ඔබ හිත කියලා ගත්ත තැනින් ඔබ ඉවත් වෙනවා කියන්නේම ඒක ආයි ඒ කියන්නේ ඒ හිතේ ඔබ නැහෙනේ. ඒ කියන්නේ හිත මැරිලා. මම කියලා ගත්ත හිත මැරුණාම අන්න බලන්න මේ හිත කෙලින්ම භෞතිකයේ බවටපත් වෙනවා. අන්න දැන් බලන්න උතන මොකද්ද මේ කතන්දරේ කියලා. තේරුණාද දන්නේ එතන හරි සියුම් තැන කොකතයාර මෙහෙණින් වහන්සේට මම පෙන්නනවා. කියන්නේ ඒ කියන්නේ නිශාන්ත මහත්තයා අපි හැම වෙලාවෙම ද්විත්වය කියලා අල්ලගෙන තියෙන එක. ආලෝකය, අඳුර, හරි අටලෝ දහම හරි කියලා අල්ලලා තියෙන එක ආකාශ ධාතුවම තමයි. අන්න ආකාශ ධාතුව නිසා තමයි අපිට ඒක සිද්ධ වෙන්නේ. ආකාශ ධාතුවම කියන්නේ බලන්න ආකාශ ධාතුව සකස් වෙන්නේම අවිද්‍යාව නිසායි. ඒ කියන්නේ අවකාශය කියන්නේම අවිද්‍යාවට කියන නම. එතකොට කාලය කියන්නේම තණ්හාවට. කාලය කියන තැන තමයි යමක් කියලා අහුවෙන්නේ. යමක් කියලා අහුවෙච්ච තැනම තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේම දුක්ඛාරිය සත්‍යය. තේරුණාද එතට දුක හටගන්න හේතුව තන්නාව තන්නාව ගැන කාලේ මෙතර පැවැත්මත් තියෙන නිසා තමයි කාලයකට අහු වෙන්නේ දුක හටගන්න හේතුව තන්නාව අන්න දුක්ඛ සමුදය ආරි සත්‍යය එන බන අවකාශය කියන්නේම අවිද්‍යාව කාලය කියන්නේම තණ්හාවට ආ අවකාශය කාලයේ මිදිච්ච තැන ඔය දෙකම මට ශාන්ත මහත්තයෙන් ඔය ටි ඉස්සෙල්ලත් අහන්න හිතුණා මේ අර මේ ත්‍ත්වය ගැන අර මේ කුඩේ නන ගැන කියන මේකක් තිබුණේ. එතකොට මට අහන්න හිතුණා මේ අවකාශ ධාතුව නේද අපි ද්විත්වයක් විදිහට අපි දකින්නේ කියලා. අන්න හරි අවකාශයක් සකස් වෙන නිසා තමයි ද්විත්වයක් හැදෙන්නේ. එතනම තමයි දතාවය තියෙන්නේ. දතාවය තියෙන තැනම තමයි අවිද්‍යාව තියෙන්නේ. දතාවේ තියෙන තැනමයි අවිද්‍යාව දතාවේ නිර්මාණය වෙන තැනම තමයි අන්න අනිච්ච කියලා කියන්නේ අනිච්ච කියන්නේ දතාවේ ආපු තැන නේද යමක් කියලා සමුදේ වෙන්නේ දුක්ඛාරී සත්‍යය අන්න බලන්න. අවිද්‍යාවච්චය සංඛාරා කියලා අහුවෙන්නෙම ඔන්න උතට. දතාවේ කියන්නෙම අනිච්චයට. ඒ කියන්නෙම අවිද්‍යාවම තමයි. දතාවේ කියන්නෙම අවිද්‍යාවට කියනවා. දතාවේ සකස් වෙන්නේ අනිච්ච ධර්මතාවය නිසා. ඒ කියන්නේ දෙකක් හටගන්නේ අවිද්‍යාවච්චය සංඛාරවලින්. ආන්න බලන්න. සමුදේ වෙන ධර්මයක් තියෙන නිසායි. දතාවයක් හටගන්නේ. අන්න බලන්න. මේක හරි ගැඹුරුම තැනක්. හරි ගැඹුරු තැනක් එතන. ඒක බලන්න එහෙනම් මේ එහෙනම් දෙකක් නෑ එකයි තියෙන්නේ. ඔබ හිත අතහැරපු තැන හිත භෞතිකයේ බවටමපත් වෙලා. අන්න බලන්න. අපි සංසාරයේ කෙලවරම තැන් වල ඒවා තමයි ඒවා. අන්න හරි. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ හිත අතහැරිය කියන්නේ ඔබ පිරිණුවන් පාලා. කොතනද හිතේ පිරිණුවන් පාලා? හිතේ පිරිණුවන් පෑවා කියලා කියන්නේ මොකද? හිතක් හටගන්නේ ඇහැ කන නාසය දිව කය මන හයෙන්නේ. ඔය හයෙන්නේ එහෙමයි එතකොට බලන්න ඔය හයෙම ඔය හයෙම නිදහසල ඔය හයෙම ඔය හයෙම පිරිනුවන් පාලේ කියන්නේ සලායතන වලින් මිදිලා අන්න දැක්කද සලායතන වලින්ම මිදිලා ඒ කියන්නේ සලායතන ලෝකයෙන්ම මිදිලා ඒ කියන්නේ සලායතන නිරෝධය කියන තැන ඉන්නේ ගැඹුරු තැන ඒ ඔන්න ඕකයි අවබෝධ කරලා නිදහස් වෙන්න කිව්වේ වෙන දෙයක් කරන්න කිව්වේ නෑ මේ වෙන දේ අවබෝධ කරන්න කිව්වා මොකක්ද අවබෝධ කරන්න කිව්වේ මෙන්න මේ සිත අවබෝධ කරන්න කියලා කිව්වා සිත අවබෝධ කරන්න කියලා කිව්වේ දුක අවබෝධ කරන්න කිව්ව එකයි. සිතක් හට ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන්නේම දුකක් හට ගන්නවා. එහෙනම් බලන්න සිත අවබෝධ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියලා කියන්නේ දුක අවබෝධ කරනවා. අන්න බලන්න දුක අවබෝධ කරලා දුකින් මිදෙන්න කිව්වේ වෙන දෙයක් කරන්න කිව්වේ නෑ. ඔන්න ඔය සියුම් තැන ගලව ගන්න ඕනේ. එහෙමයි. එතකොට බලන්න එහෙනම් දැන් ඔන්න දැන් කතාවල එනවා. දැන් එතකොට අම්මා, මව්කුස, බව බාහිරය මේ ලෝකයේ ඔක්කොම මනසින් නේද නිර්මාණය වෙන්නේ. අන්න පංච උපාදානස්කන්ධ ඒ ඒ මොහොතට පංච උපාදානස්කන්ධ හරහා නිර්මාණය වෙන ලෝකයක් තමයි පටිච්ච සමුප්පන්නෝ නිර්මාණය වෙන ලෝකයක් තමයි මේ අල්ලන් යන්නේ. ඒ මැරෙනවා කියලා කියන්නේ ඔය ඔය තියෙන ඔය කියන ස්වභාවයට ආයුෂයක් තියෙන. ඔය ආයුෂයේ ෂය වෙලා ගිය තැන ඔය ස්වභාවය ඔය තු නිරුද්ධ වෙනකොට ඊගාවට විපාකයකට සකස් වෙන්න තියෙන ස්වභාවය හට ගන්න පටන් ගන්නවා. ඒ ඒ ස්වභාවයට විඥාන ධාතුව කට ගන්නවා. අන්න ඒ ස්වභාවය තුල ඒ විදිහට ලෝකයක් ওই විදිහට සකස් වෙනවා. එතකොට බලන්න මව් කුස අම්මා මේ ඔක්කොම ටික අර ගඟෙන් එකට වෙන්න හදපු ඔරුවේ කොටස් ටික නේද අපිට හදලා දීලා තියෙන්නේ. ඔක අතාරින්න කිව්වනේද කොට වෙලා. බීපී කළා. ඒ කියන්නේ අසූචි වලකට වැටිලා තියෙනවා. අසූචි වලින්ම ඉනිමක හදන තැන නේද ඔය ඇහැ කන පේනවා අම්මා තාත්තා මව කුස ඔක්කොම ටික. එහෙමයි. පැහැදිලි. හැබැයි නෑ නෙමේ. නෑ නෙමේ. කිසිවක් නෑ නෙමේ. අන්න ඒක මේ අන්ත වලට වැටෙන්න එපා. කිසිවක් නෑ නෙමේ. සකස් හට ගැනීමක් තියෙනවා. අනවබෝධය තුල මේ ලෝකයක් හම්බ වෙනවා මේ විදිහට. සකස් වෙනවා. ඒක හන්ද නෑ කියන්න බෑ. හැබැයි අවබෝධය තුල ඒක නිරුද්ධ වෙනවා. ඒකට තියනවා කියන්නත් බෑ. ආන්න දැක්කද? අන්න එතනයි කතන්දරේ තියෙන්නේ. සදාටම නිරුද්ධ වෙන තැන තමයි මේක පූර්ණේ වෙන විදිය. මේ විදිහට මේ විදිහට දකින්න දකින්න දකින්න ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙනවා. වැඩිලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පූර්ණ වෙච්ච තැන සම්පූර්ණයෙන්ම මේ සත්පුද්ගල භාවයෙන් මිදෙනවා. අවිද්‍යා තණ්හාවෙන් කිසිවක් සකස් වෙන ඉදප්පච්චිත පරිසම්පාදේ සකස් වෙන්නේ නැහැ. එතන ඉඳලා ක්‍රියාසිතක් විතරයි පරිහරණය වෙන්නේ. එතන ඉඳලා සකස් වෙන්නේ අවි ඒ කියන්නේ එතන ඉඳලා කුසල මූල සංකාරපච්චය කුසල මූල විඥාන කියන ස්වභාවය හටගන්නවා. ඒ කියන්නේ ප්‍රඥාවමයි තනි කරන්නේ. එතන සත්පුද්ගලභාවයෙන් සම්පූර්ණම මිදිලා. හස්ත වලින් එහා පැත්තට යන්නේ. ආ, හරි. ඒ කියන්නේ 31 ලෝක ධාතුවට අයිති නෑ මේ ධර්මතාවය. අන්න ඒකයි වෙන්නේ. ඔව් ඉතින් ලොකුවකට ප්‍රශ්න තියෙනවද? තේරුණා මේ නිශාන්ත මහත්තයා මට පොඩි ගැටලුවක් තියෙනවා දැන් මේ අවබෝධය වෙනකන් දැන් කියන්නේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා දැන් මේ භාවනා කිරීම පිළිබඳව අයියෝ මේ භාවනාව කියන්නේ මේ සිත නුවණින් මෙනෙහි කරන්න කියන එකයි භාවනාව කියන එකේ තේරුම ඒකයි. අපිට භාවනාව කිව්ව හැටිම අපිට මතක් වෙන්නේ කකුල් දෙක එරමිනිය ගොතාගෙන වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන කරන එකක් ගැන. එහෙමයි. එහෙමයි. ඒතර මේක ඉස්සල්ලා ඕනේ මේක අවබෝධ වෙන එකයි නේද? මම මම කිව්වට විශ්වාස කරන්න එපා. සබ්බාසෝ සූත්‍රය කියවන්න. අන්න එහෙමයි එහෙමයි. අන්න සබ්බාසෝ සූත්‍රය කියවනකොට තේරෙයි මම එහෙම භාවනා කරලා නැහැ. ඔව් භාවනා කියන්නේ භාවනාව කියන්නේ මේ දැන් විදර්ශනා කරන එක. මේ දැන් යෝනිසෝ මනසිකාරය කරන එකට. බලන්න ප්‍රතිපදාව හතරටනේ බෙදුවේ. කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්ම ප්‍රතිපදාව. චරයි තියෙන්නේ. භාවනාව කියන්නේ ඔන්නෝක මේ මොහොතක් මොහොතක් පාසා හුස්මක් හුස්මක් පාසා දකින්න පුළුවන් නම් මේ ගමන ඉක්මන. විනිත විදර්ශනාව. ඒක තමයි භාවනාව. ඇත්තටම භාවනාව කියන්නේ මේ හටගන්න හිත ගැන සිතින් මෙනෙහි කරන්න කියන එකයි වෙන තැනකින් මෙනෙහි කරන්න බෑනේ. ඒකම තමයි ඒකම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. මොකද්ද කරන්න කිව්වේ? තමා තමාටම දැන් බලන්න දෙන්නෙක් ඉන්නා දුයි ලෝකේ. එක්කෙනයි ඉන්නේ. තමන්ගේ හිතම නම් තමන්ට ප්‍රතිබිම්බයක් හැටියට පේන්නේ. කණ්ණාඩිය තමන්ගේ පැත්තටම හැරිලා තියෙන්නේ. එතකොට බලන්න ওই ලෝකේ දැන් කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි ඉන්නේ. තමන් විතරයි. එතකොට බලන්න තමන් තමන්ටම සරණක් වෙන එක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා වෙන්නේ සංඛාර වෙන්න හේතුව තමයි අවිද්‍යාව. එතකොට බලන්න ඕක අන්තිමටම ගියාම බලන්න ජරා මරණ ශෝක පරිදේව. ওই තීරි දුක්ඛ ස්කන්ධයක් හටගත්ත දැන්. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව හටගන්න හේතුව තමයි ජාතිය. ජාතිය හටගන්න හේතුව තමයි භවය. භවය හටගන්න හේතුව තමයි උපාදාන. උපාදාන හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාව හටගන්න හේතුව තමයි වේදනාව වේදනාව හටගන්න හේතුව තමයි ස්පර්ශය ස්පර්ශය හටගන්න හේතුව සලායතන අපි හිටියේ ඔතන එතකොට සලායතන නිරුද්ධ වුණාම අර සෙට් එකම නිරුද්ධයි සලායතන හටගන්න හේතුව තමයි නාම රූප නාම රූප හටගන්න හේතුව තමයි විඥාන විඥානේ හටගන්න හේතුව සංඛාරය සංඛාරය හටගන්න හේතුව මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව හටගන්න හේතුව මොකද්ද අවිද්‍යාව හටගන්න හේතුව තමයි අසත්පුරුෂ සේවනය අන්න සත්පුරුෂෙක් හම්බු වෙච්ච මේ සත්පුරුෂයෙක් හම්බ වෙච්ච වෙලාවක තමයි මේ අවිද්‍යාව දුරු වෙන්නේ අසත්පුරුෂ භාවය දුරු වෙන්නේ. එහෙනම් බලන්න අවිද්‍යාවට හේතුව තමයි අසත්පුරුෂ සේවනය. ඒ කියන්නේ අසත්පුරුෂයා කියලා හිතන්නේ අපි මේ හිතන් ඉන්න අසත්පුරුෂ කියන තැන නෙමෙයි. ඒ කියන්නේ මේ ධර්මයේ නොදන්නාකම. ධර්මයේ නොදන්නාකම අසත්පුරුෂ සේවනය කියන්නේ. එතකොට බලන්න ඒ තුල අපි මේ අවිද්‍යාවටම අහු වෙලා යන ලෝකයකට අහු වෙන්නේ. එතකොට බලන්න සත්පුරුෂයෙක් වෙන්න නම් දැන් කවුද උත්සාහ කරන්න ඕනේ? තමන්ගේම අසත්පුරුෂභාවය තමන්ම තමයි දුරු කරගන්න ඕනේ. එහෙනම් තමන්ගේ සරණ තමන්මයි. එහෙනම් බලන්න අන්නේ ඒ තමන්ගේ සරණ තමන් වෙලා තමන්ට තමන් තමන් තමන්ටම සරණක් වෙලා තමන් තමන්වම අවබෝධ කරගන්න එක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ අන්න ඒ සත්පුරුෂභාවය උතන ගොඩ නැගිනකොට තමයි බුද්ධ කියන ස්වභාවය උතන පිහිටන්න පටන් ගන්නේ සාදු සාදු සාදු නම් තේරුණා. ඒ බුද්ධ කියන ස්වභාවය තමයි අන්නේ ස්වභාවයට පත් වෙන්න. එක තමයි ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. ඒක තීරුණි බලන්න කාගේවත් තුලින්ද නෑනේ. සාන්දිට්ඨිකෝ Taman තුලින්. ඕපනයිකෝ. ඈ පච්චම් සම්දිට්ඨිකෝ අකාලිකෝ මේ මොහොතේ ඈ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හේති තම තමන්ගේ නැන පමණින් තම තමන්ව තම තමන් තම තමන්වම අවබෝධ කරගන්න ඕන දෙයක්. අන්න බලන්න ධර්මයේ ධර්මයේ අන්න ධම්මං සරණං වන්නේ එතකොට. එතකොට බලන්න ඒ ස්වභාවය තුල තමන් පිහිටන්නේ රහතන් වහන්සේ කියන ස්වභාවය තුල. අන්න සංඝං සරණං ගච්ඡා. දැක්කද? එතකොට බලන්න එහෙනම් මේ බුදුන් දහම් සංගුම් යන තැන තමයි ওই තියෙන්නේ. අන්න එතනයි බුද්ධං සරණං ගච්ඡාමි. ඒ කියන්නේ තමන් තමන්වම අවබෝධ කරගෙන තමන් තමන් අවබෝධ කරනවා කියන්නේ මේ සිත අවබෝධ කරගන්නවා. මේ සිත අවබෝධ කරගෙන මේ සිත මම කියලා ගන්න බෑ මේක හේතුඵලව සකස් වෙන එකක් කියලා දැනගෙන මේ හිත අතහැරින්න මම කියලා ගන්න බෑ කියන ඥානය පහළ වෙච්ච තැන තමයි තමන් තමන්ව හරියට අඳුරගෙන තියෙන තැන. අන්න එතන තමයි අසත්පුරුෂයාගේ මිදිලා සත්පුරුෂයා ඉපදෙන තැන. අන්න එතන බුද්ධ පහළ වෙන්නේ. අන්න එතනයි බුද්ධ ස්වභාවය පහළ අන්නේයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. <laughs> තේරුණාද? අපි මේව වරද්දගෙන මහත්යෝ. එතකොට බලන්න ඔබට ඔබෙන්මයි මේ පණිවිඩය ඇහෙන්නේ. ඔබේ හේතු සකස් වෙලා ඔබගේ ලෝකයේ තුල මේ විදිහට සත්‍යෝ නිර්මාණය වෙලා තියෙනවා මනසින්. බලන්න ලෝකෙම උතනනේ තියෙන්නේ මේ වෙලාවේ. එතකොට බලන්න ඒ ඒ ඒ ඒ ඒ ඒ සකස් වෙලා තියෙන ලෝකය තුල ඔබට මේ වගේ කල්යාණ මිත්‍රයෙක් සකස් වෙලා තියෙනවා හේතු සාගතව. ඒ කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙනවා කිව්වට බලන්න ඔබට ඔබින්මයි ඇහෙන්නේ. මං කතා කරන්නේ ඔබට කවදාවත් ඇහිලා තියෙනවද? නෑනේ. ඔබ ඔබට ඇහෙන්නේ ඔබේ පණවිඩි ඔබෙන්මයි. එතනම තියෙනවා උත්තරේ. ඇහින් එක සකස් වෙන්නෙම මනින් හැදිලා මනින් දැනගන්නවා රූපෙත් මනින් හැදිලා මනින් දැනගන්නවා රසය මනින් හැදිලා මනින් දැනගන්නවා ස්පර්ශය මනින් හැදිලා මනින් දැනගන්නවා ඔක්කොම මනින් හැදිලා මනින් දැනගන්නකොට මේ පණිවිඩෙත් මනින් හැදිලා මනින් දැනගන්නවා ධර්මියෝමයි ධර්මියෝ පවත්තන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙවෙයි එහෙනම් නිවනට යන කෙනෙක් ඉන්නවද <laughs> නිවනට යන කෙනෙක් නෑ අන්න බලන්න නිවන ඉන්න කෙනෙක් ඉන්නවා ඔන්න ඔතනම නිදහස් නිවනට යන්න කෙනෙක් හිටියොත් කවදාකවත් වෙන්නේ නෑ ඒක තමයි පින්නුවේ න චේතනාකරණීය සූත්‍රයේදී ධම්මෝ ධම්මේ අபிසන්තෙන්ති ධම්මෝ ධම්මෝ පරිපූර්ණෙන්ති අපාරා පාරා ගමනේ යති කියලා මොකක්ද මේ පින්නන්නේ ධර්මියෝම ධර්මියෝ පවත්නවා ධර්මියෝම ධර්මියෝ පුරවනවා ධර්මියෝම ධර්මියෝ රැගෙන යනවා කොහාටද පරතරතේ සසරට නම් සසරට ධර්මිය පැවැත්වෙනවා අනාභූතය තුල. නිවනට නම් නිවනට ධර්මිය පැවැත්වෙනවා. ආන්න බලන්න. ඒ විදිහට අන්න බලන්න සසරට නිවනට ධර්මියෝම ධර්මියෝ පැවැත්තිලා නිවනට නම් නිවන පැත්තට සකස් වෙලා පහන නිවන වගේ ධර්මියෝ නිවිලා යනවා. සසරට නම් ඒ විදිහට සකස් වෙලා නැවතත් සකස් වෙන හේතුවක් සකස් වෙලා ඒ විදිහට ධර්මිය දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම සකස් වෙනවා. රූපස්කන්ධ කියන්නේ ධර්මතාවයක්. වේදනාස්කන්ධ කියන්නේ ධර්මතාවයක්. සංඥාස්කන්ධ කියන්නේ ධර්මතාවය. විඥානස්කන්ධ ධර්මතාවය. මේ ඔක්කොම ධර්මියෝ ධර්මියෝ පැවැත්වෙනවා. එතකොට අවිද්‍යාව කියන්නේ බලන්න ධර්මතාවයක්. සංඛාර කියන්නේ ධර්මතාවයක්. පටිච්චසමුප්පාද ධම්ම අන්න බලන්න පටිච්චසමුප්පාද ධර්ම. අවිද්‍යාව කෙනෙක් පුද්ගලයේද ධර්ම. සංඛාර ධර්ම. මේ ඔක්කොම පංචනියාම ධර්මත් ඔතනම අපිට විග්‍රහ කරන්න පුළුවන් තව පැත්තකින්. මේ ඔක්කොම ධර්මියෝ තියෙන්නේ. හේතුඵලව සකස් වෙනවා. ධර්මියෝ කියන්නේ හේතුඵලව සකස් වෙනවා කියන එකයි. කෙනෙක් පුද්ගලයෙක් දෙයියෙක් දෙයයන් වහන්සේ කෙනෙක් කරනවා නෙමෙයි. ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි. ආන්නේ ඒකයි. ඉතින් කර්මයට තමයි මෙහෙමයි. කර්මයට ඒ කරන්න පුළුවන් වෙන්නේ කර්ම බීජ වැපිරෙන නිසා. කර්ම බීජ වැපිරෙන්නේ කෙලෙස් නිසායි. එහෙනම් මූල හේතුව මොකද කෙලෙස්? කෙලස් කියන්නේ අවිද්‍යාවට. ආ කෙලස් ඇති වෙන්න මූලම හේතුව තමයි අවිද්‍යා තණ්හා දුරු වෙලා නැති බව. අන්න බලන්න. අවිද්‍යා තණ්හා ඇති කල්ලි සත්‍යය ඇත. අවිද්‍යා තණ්හා නැති කල්ලි සත්‍යය නැත. ආ එතකොට බලන්න එහෙනම් සතෙක් ඉඳලා මැරෙනවා නෙවෙයිනේ. පංච උපාදානස්කන්ධයේ මම කියලා ගත්ත දෘෂ්ටිය කඩා ගන්නවා. ඒක මම නෙමෙයි කියලා. ඒ කඩාගත්තට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය සංඥාව තියෙනවා මම කියන හැඟීමක් තියෙනවා තාම. ඒකත් දුරු වෙනවා අනාගාමී වෙනකොට. එතකොට බලන්න සක්කාය සංඥාව, සක්කාය චිත්තය කියලා එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මම කියන දැනීමක් තියෙනවා. ඒක දුරු වෙනවා අනා ඒක ඒක දුරු වෙනවා අරිහත් භාවයට පත් ආන්න බලන්න. ඒ කියන්නේ මම කියලා අරන් තියෙන්නේ. මොකද්ද? අස්මිමානය කියලා අන්න හරි. අස්මිමානය කියලා කියන්නේ ඔය ඔය අපිට අනුශය මට්ටමින් මේ සැකස් වෙන මේ ආශ්‍රව කියන එකයි. ආශ්‍රව කියන එකයි. ඒකමනේ හේතුව ඉපදෙන්න. අන්න බලන්න රහතන් වහන්සේ පහන නිවුණා වගේ නිවිලා යන්නේ සම්පූර්ණයෙන්ම ආශ්‍රව දුරු වෙච්ච නිසායි. <coughs> ආන හරි. ඒක තමයි එතන කතන්දරේ. ඉතින් දැන් බලන්නකෝ අපි. එතකොට දැන් මව් කුස කොහෙද මහත්තිය පනවන්න වෙන්නේ අපිට? අන්න දැන් අර උත්තර ටික. ඇහැ කොහෙද තියෙන්නේ එතකොට? එතකොට ඇහැ කියලා අපිට තියෙන විඥාන දැනුමක් නේද? අර වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හටගෙන දැනගත් එකක් නේද? ඇහැ කියන්නේ. පේනවා කියලත් එහෙම නේද? කන කියන්නෙත් එහෙම නේද? ඇහෙනවා කියන්නෙත් ඔහොම නේද? එහෙනම් ඔය කිව්වේ මනෝ කය ගැන නේද? මනෝ කය ගැන. එහෙනම් මනෝ කය නේද ඔබ අතෑරලා දැම්මේ ඩෝම් ගාලා. හිත අතහැරෙන මනෝකයම නිදහස්. අන්න බලන්න මනෝකය අතහැරපු හිත අතහැරපු තැන දැන් දැනෙන්නේ කොහාටද ඔබට? ඔන්න තැන. හිත මෙච්චර කාලයක් හිත හිත තියනකන් තමයි හිත මම කියලා අරගෙන හිතත් එක්ක අහුවෙලා ගියේ. ඔබෙන් හිත අතෑරිච්ච තැන. දැන් කොහොමද තත්ත්වේ? ඔබට සියල්ලම අතෑරෙන තැන. ඒ කියන්නේ හිතේනේ ওই මුළු ලෝකෙම තිබුණේ සියල්ලම. එතකොට බලන්න හිත හිත අතෑරිනවා කියලා කියන්නේ සියල්ල අතෑරෙනවා. එහෙනම් සියල්ල අතෑරෙන්නාට නේද සියල්ල හිමි වෙන්නේ. අන්න දැක්කද කතන්දරේ සියල්ල අතහ අනවන සියල්ල අහිමි වෙන්නාට තමයි සියල්ල හිමි වෙන්නේ. ඔය තියෙන්නේ එතන. මේ කුණු කොට අතෑරපු තැන තමයි සියල්ල හිමි වෙනවා කියලා කියන්නේ ඇයි? සදාතනික සතුට. සදාතනික සතුට හිමි වෙන්න ඕන සදාතනික සැපත හිමි වෙන්න ඕන සියල්ල අතහැරිච්ච කෙනාට තමයි සියල්ල හිමි වෙන්නේ. ඇත්තටම ඒක සියල්ල අතහැරිනවා කියලා මහත්තයා මොකද්ද අතහැරින්න තිබිලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය. මේ හටගන්න පංච උපාදානස්කන්ධය නේද? මේ හිත නේද අතෑරින්න වෙලා තියෙන්නේ. එහෙනම් මේ හිතක් අතෑර ගන්න බැරුව නේද මෙච්චර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. බලන්නක වෙලා තියෙන වැඩි. ඒ කියන්නේ මොකක්වත් නෙමෙයි තමන්ගේ තුලම හටගන්න මේ හිත අතෑර ගන්න බැරුව නේද තමන් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. මේ හිත අවබෝධ කරගන්න බැරුව නේද? අන්න බලන්න. ඒකට අතෑරීම මොකද්ද හිත? අන්න බලන්න අතෑරෙන්නේ හිත. සියල්ල අතෑරිනවා ඒ තුල. අන්න සලායතන ලෝකයේම නිරුද්ධ වෙනවා. අන්න ලෝකෝ නිරෝධය. අන්න තියෙනවා ලෝක නිරෝධය. සලායතන ලෝකෝ ලෝකෝ එන සලායතන වලින් හටගන්න මේක අතහැරපු දෙන සිය ලෝක නිරෝධය. ආන්න වල. එහෙනම් බලන්න ඔබේ මනස තුල ගොඩනැගිලා ඉන්න අම්මා තාත්තා මව්කුස මේ යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම ඔබට දේවදූතයෝ නේද පණීඩයක් කියලා දෙන්න ආපු. බලන්න මේ විදිහට ලෝකේ සකස් වෙලා ඔබට ඔබව අවබෝධ කරගන්න ආපු දේවදූතයෝ ටික. ආන්න බලන්න. ඉතින් මේක හොඳට නුවණින් මෙනෙහි කරලා බලන්න. ඒක එහෙමමද කියලා බලන්න. කවුරුවත් කිව්වට ගන්න එපා. ඔබ බලන්න ඔබ උතනින් එළියට ගිහිලා තියෙනවද කියලා කවදාවත්. එහෙනම් බලන්න ඔය මනස තුලම ගොඩනැගෙන එක සනිදස් අනිදස්සනව අපපටිකව ගොඩනැගෙන ධර්මතාවය සනිදස්සන සප්පටික වෙන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. කොහොමද මේ භෞතිකව මේක ගොඩනැගින්නේ කියන එක. එතකොට බලන්න ඔබට මේක තදයි බුරුලුයි ආ මේක soft මේක රසයි නිරසයි කියලා හම්බ වෙන්නේ කොහෙන්ද හිතෙන්ම නේද ආයි ආයි එතනට නේද කරකැවිලා ඉන්නේ අන්න බලන්න. එතකොට බලන්න මේ චිත්ත දරූපවල තියෙනවා පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන ස්වභාවය. පටවි කියනකොට තද ස්වභාවය. ආනර්ග මේ ඒ ස්වභාවයන් ඔක්කොම අපිට දැනින්නේයි. අන්නර මනස තුල තියෙන මේ ස්වභාවය නිසායි. තේරෙනවද? ඒ කියන්නේ ඒ කියන්නේ අභෞතිකව පවතින සුද්ධාස්තික තියෙනවා. කර්මජව චිත්තද. ඒ හරහා ඒ හරහා නිර්මාණය වෙනවා මේ සියල්ල. ඇත්තටම ලෝකේ නිර්මාණය වෙන්නේ තමන්ගේ සිතින්මයි. තමන්ගේ මනසින්මයි මනස ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒ ලෝකේ නිර්මාණය වෙන පරමාණු නිර්මාණය වෙන ක්‍රමේ තමයි චිත්තක්ෂණ 17ක් යනකොට රූපයක් නිර්මාණය වෙන තැන, චිත්ත වීදියක් හැදෙන තැන. චිත්ත වීදියක් හැදෙනවා කියන්නේ පරමාණුවක් නිර්මාණය වෙනවා කියන එකයි. එතකොට බලන්න චිත්ත වීදි කෝටි ලක්ෂයක් කියනකොට ওই සියල්ල නිර්මාණය වෙලා ඔබට. ආ දැන් තේරෙනවද? එහෙමයි. වීදි මා මේක බුදු කෙනෙක්ට ඇරෙන්න කිසි කෙනෙක්ට මේක විග්‍රහ කරන්න බෑ. කිසි කෙනෙක්ට විග්‍රහ කරන්න බෑ. එහෙනම් උන්වහන්සේගේ ඒ අවබෝධය උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට අවබෝධ වෙලා අපි මේක ලෙහා ගන්නවා. මේ කතන්දරේ. ඒක එහෙමමද කියලා චිත්ත වීදි චිත්ත වීදි කෝටි ලක්ෂයක් කියන්නේ තප්පරයකටද චිත්ත වීදි කෝටි ලක්ෂයක් අසුරක් ගහන මොහොතක මේ ඇඟිලි දෙකක් එකට වදින දැනක චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර හට ගන්නවා කියන. ඒකනේ ස්කන්ධ කියලා එන්නේ. රූපයක් නෙමෙයි රූපස්කන්ධයක් හැදින්නේ. එතකොට බලන්න අන්න උතන හොඳ තැනක් මහත්තයා. දැන් බලන්න මේ මොහොතේ ඔබතුමාට මේ ප්‍රඥාව පහළ වෙන්න ඔය වගේම චිත්තක්ෂණ 17ක් ගිහිල්ලා චිත්ත වීදි කෝටි ලක්ෂයක් හැදිච්ච තැනක එක චිත්තක්ෂණයක අවබෝධය නේද දැන් ඔය කෝටි ලක්ෂයකට ගිහිල්ලා තියෙන්නේ. ගුණිතයක් වෙලා. මට බරපතල අන්න හරි එතකොට බලන්න හරිද ඒ චිත්තක්ෂණය බුද්ධක්ෂණය ඒ බුද්ධක්ෂණය ගත්ත තැනදී එක චිත්තක්ෂණය යෝනේ ඒ බුද්ධක්ෂණය ගත්ත තැනදී බලන්න එක ගුණිතයක් වෙලා මේ වෙලාවේ ඔබතුමාට මේක මේක ටක් ගාලා තේරෙනවා. බලන්න ඊගාවට ඒකෙන් හැදෙන විපාකෙට ඊගාවට සකස් වෙන එකෙන් ඒකෙන් නැවතත් ගුණිතයක් වෙලා ප්‍රඥාව වැඩි නැහැටි. ওই විදිහටම නේද සංසාරෙත් ගිහිලා තියෙන්නේ. එහෙනම් බලන්න එක එක අනවබෝධයක් තුල ඔය විදිහටම විපාකයක් සකස් වෙන්න පුළුවන් ගුණිතයක් නිර්මාණය වෙනවා නේද මේ වෙලාවේ. ඒ ඒ නිර්මාණය වෙන ගුණිතයට විපාක ගුණිතයට කර්ම රැස්ක රැස් කර්ම විඳින්නම් කොච්චරක් සකස් වෙනවද එක ෂණයක. ඒතකොට මේ අත්භවය තුලම ඔබේ සංසාර ගමනේ කෙරවල ඔබට දකින්නවත් පුළුවන්. හිතන්නවත් පුළුවන්ද? ඔය ඔක්කොටම විපාක දෙන්න කට්ටිය ඉපදෙන්න ඕනේ. හට ගන්න ඕනේ මේ අත්භවය තුල විතරක් ඔය වගේ චිත්තක්ෂණ කොච්චරක් හටගෙන ඇද්ද? අන්න බලන අනවබෝධය තුල ගිය චිත්තක්ෂණවල සකස් වෙච්ච ඒ චිත්ත වීදි තුල සකස් වෙච්ච ඒ ශක්තිය නිර්මාණය වෙච්ච විපාක කර්මයන් කොච්චරක් ඇද්ද තව ගෙවන්න. ඒ ඔක්කොටම ගෙවන්න කට්ටිය ඉපදෙන්න ගියොත් කොයි කොයි කොත්තනකින් ඉවර වෙයිද? ඒ කියන්නේ මේ ලෝකය කවදා හරි විනාශ වෙන දවසකත් ඔතනින් ගියේ බීජයක් tie පැනවිලා ඒ වෙලාවට. ඔබට පේනවද ඊට? එහෙනම් ඔබ දැන් නිදහස් වුණොත් ඔක්කොම නිදහස් නේද? ඔව් කියන්න මොකද නවත්තන්නත් එක චිත්තක්ෂණයයි අවශ්‍ය එක චිත්තක්ෂණයයි එහෙනම් ඒ චිත්තක්ෂණේ දැන් පහළ වෙච්ච හැටිය ඒ චිත්තක්ෂණයට ගුණිතයක් වෙලා නේද දැන් ඉන්නේ මේ වෙලාවේ අන්න බලන්න අන්න ප්‍රඥාව වැඩෙන හැටි දැක්කද වෙන හැටි මාර කතාවක් නේද ඒ ප්‍රමාණයට කුණු එච්චරක් නිරුද්ධ වෙනවා ඒ ප්‍රමාණයට හිත පිරිසිදු වෙනවා ඒ ප්‍රමාණයට මනස පිරිසිදු වෙනවා අන්න බලන්න. ඒක පුදුම කතන්දරයක්නේ. <laughs> එතකොට බලන්න ඉස්සරහට ඉපදෙන්න ඉන්න ඔක්කොම ওই විපාක විඳින්න ඉන්න සත්වෝ ටික දැන් ඔක්කොම ওই හිතේ නේද ඉන්නේ. ওই කර්ම භවයේ ඉන්නව නේද දැන් ওই ඔක්කොම ටික. එහෙනම් ඒ ඔක්කොම නිදහස් කරන්න පුළුවන් ඔබතුමාට. ඒ ඔක්කොම නිවන් දක්කන්න. ඒ කතාවක් ඊටාම ගැඹුරු කතාවක් නේද? අන්න ඕක දකින්න සංසාරේ ඉස්සරහට තියෙන කාලෙදි ඒ නිදහස් වෙන ප්‍රමාණය ඒක අසංකේය අසංක කියන්න කතා ගණන් කරන්න බෑ. කතා කරන්න බැරි ගණන් කරන්න බැරි ප්‍රමාණයක්. එච්චර ප්‍රමාණයක් නිදහස් නිවන් දකින්නවනේ. අන්න පේනවද මහත්තයා? එතකොට බලන්න මේ මුළු ලෝකයක් පිරිසුදු වෙන හැටි කරහතන් වහන්සේ කෙනෙක්තුලින් ඔබ සෝවාන් වුණොත් බලන්න ඒ මට්ටමට උතන ඒ ඒ ඒ මට්ටමින් උතන ඉන්නවා නේද නිදහස් වෙලා යන කට්ටිය සකස් වෙලා ආන්න බලන්න සකස් වෙලා ආන්න බලන්න ඒ ඒ අතුරු තියෙන ඔබ ගාවනේ දැන් මේ වෙලාවේ ඒ ඔක්කොම නිදහස් කරලා යතර එහෙනම් ආන්න බලන්න බලන්න. එතකොට එහෙනම් ඔන්න උතනද තමයි දකින්න ඕනේ සතර බ්‍රහ්ම විහරණය මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාව කියන්නේ ඔන්න උතනට මහත්ය. එහෙනම් ඔබට ඔබ දැන් වීරිය වඩලා ඒ ඔක්කොම වෙනුවෙන් ඔබට මේ අවස්ථ හම්බ ලැබිලා තියෙන අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන අරගෙන ඔබත් නිදහස් වෙලා ඒ ඔක්කොමත් නිදහස් කරන්න පුළුවන් නේද ඔබට? එතකොට බලන්න ඔබගේ ඔබගේ මෙත්තා මුදිතා කරුණා උපේක්ෂාව කොච්චරක් දුරට යයිද මහත්යා? ඔබට ගණන් කරන්න ඔබට මේ 31 ලෝක ධාතුවේ පෙන්වන්න පුළුවන් ද සීමාව ටික පෙන්වන්න බෑ මහත්තයා සාදු සාදු සාදු අනේ ඔබට වැටහෙවා <laughs> මේ ධර්මය මේ ධර්මය ඔබ ශ්‍රවණය කරනකොට මේ ධර්මයේ ශ්‍රවණය අපිට නොපෙනෙන කීඩා කී කෝටියක් ශ්‍රවණය කරනවා ඇද්ද මේ වෙලාවේ මේක සත්‍ය ධර්මයේ මහත්තයා ඔබට ඔබට ඒ ඒ ඒ ඒ ඒක දැනීවි දවසක ඔබට ඒක දැනේවි දවසක මහත්තයා. මේ කියන කතාව. අනේ ඔබට වැටහෙවා මේක. සියලු දෙනාට. එච්චර හොඳයි. ශාන්ත මාත්‍යෙන් ගොඩක් පිංසිද්ධ වෙනවා මේ මෙහිම ධර්මයක් මේ ඉස්සෙල්ලම පළවෙනි එක ගෙන අපේ එක. ගේන්නේ කොහෙන්ද තිබුණේ ඔක අවබෝධය දුන්නේ කියන එක තමයි <laughs> හිතා ගන්නම ගැඹුරු කතාවක්. <laughs> <laughs> ලොකකට මොනවද ප්‍රශ්න තියනවද? තේරුණාද කියපු එක? අහගෙන හිටියා තේරුණා. මට නොතේරුණ දෙයක් නැහැ. ගැඹුරු බවත් ගොඩාක් තේරුණා. ඉශාන්ත මහත්තයාට ගොඩාක් තියෙනවා. හොඳයි එහෙනම්. මම හිතන්නේ මම හිතන්නේ ඔක ඔය උඩින් පල්ලෙන් කට්ටිය කතා කරනවනේ මේ සක්කාය දිටි අයින් කරන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කතන්දර ඔය හැම වෙලාවෙම මට තිබුණ මේකනේ මම කියන්න බෑ ඒකෝඩ් මේ මම කියන එක නෑ මේ මම දැන් කියනවා ඒක සම්මත ලෝකේ පරමාර්ථ ලෝකේ කියලා. දැන් සම්මත ලෝකෙත් මම ඉන්නවා නේද? ඒක කොහොමද මම නැති වෙන්නේ කියලා. හරි. ඒක සම්මතයි පරමාර්ථය කියලා දෙකක් නෑ. මේක අපි මේකට හරියට ලෝකෝත්තර පරමාර්ථ ධර්මයේ දැක්කට පස්සේ සියල්ල අවබෝධ වෙලා හරි ලස්සනට මේ කතන්දරේ ලිහිල යනවා. ඇත්තටම. එතකොට බලන්න මේක මේක හරියට විග්‍රහ කරගන්නයි යෝනිසියුම්බ. සියුම්ව විග්‍රහ කරගෙන මේක බලන්න කොතනකදීවත් මේ බුදු පියාණන් වහන්සේගේ දහමෙන් පිට යනවද කියලා. ඒක එක තැනක් වැරදුනොත් ඔක්කොම වැරදෙනවා. ගැලපෙන්නේ නැහැ. ත්‍රිලක්ෂණයට ගැලපෙන්නේ නැහැ. පටිසමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ නැතුව යනවා. බලන්න ඔබ මේ දේශනා එකකවත් ත්‍රිලක්ෂණයට ගැලපෙන්නේ නැද්ද? චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ නැද්ද? පටිච්චසමුප්පාදයට ගැලපෙන්නේ නැද්ද කියලා අන්නේ තුනට දාලා බලන්න. ප්‍රඥාවන්ත වෙන්න අන්නේ තුනට දාලා බලන්න. අනේ මගේ දේශන ඕන එකක මම පෙන්නපු ඒවා මට ওই තුනට හොඳට ගලපලා පෙන්නන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව එක තැනින් පෙන්න දෙයි. අන්න ඒකයි. හොඳයි නිශාන්ත මහත්තයා බොහොම පිං සිද්ධ වෙන අපිට ඒක පහදලා දුන්නත්. මට ඇත්තටම ඒක පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණ තැන තමයි. අනිත් එක ප්‍රශ්නයක් තිබුණොත් එතනින් ඉස්සරහට හිතන්න බෑ. ප්‍රශ්නයක් මම ඒක ලියා ගන්න ඕනේ. ඒක ලියා ගන්න ඕනේ. හොඳයි ආයි මොන හරි ගැටලුවක් આવුත් අපි ආයි කතා කරමු. හොඳයි හොඳයි. හරි හොඳයි චන්ද මහත්තයා. ගොඩාක් පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි විශාන්ත මහත්තයා. ආ හොඳයි තෙරුවන් සරණ ඇත්තටම ඉතාම සියුම්ම තැනක් විජේකෝන් විජේතිලක මහත්තයා මේ කතා කරපු තැන. ඔතන ලෙහිනව කියන්නේ ආයි කවදාක සංසාරේ අතරමං නම් වෙන්නේ නැහැ. කවදාකවත් අතරමං වෙන්නේ නැහැ. <laughs> ඒක නම් එහෙමම තමයි. කොතමයි එහෙමනම්. ඒක දෙහොඳයි ප්‍රශ්නේ. ඔව් හොඳමයි හොඳමයි. නිශාන්ත මහත්තයා හැම වෙලේම එයා ඒ ධර්මයේ ඉඳගෙන මේව හොය හොය අපිටත් කියලා දීදී මේකෙමයි ඉන්නේ. මේ ඔය හොස්පිටල් එකේ වැඩ කරන ගමනුත් පොඩි නිවාඩුවක් හම්බුණත් එහෙම තමයි ඉතින් මේක ප්‍රඥාවෙන් ඒකද ඒක තමයි සත්පුරුෂ සේවය. ඉතින් ඔය කල්යාණ මිත්‍යයන් මුණ ගැසුනහම ඒක කොයිතරම් දුරට ගැළපෙනවද කියලා. ආන්න හරි ඒක අහන්න බාර සත්පුරුෂයෝ කියන්නේ අන්න ඒකයි බලන්න. එතුමා බලන්න දැන් ඔබතුමියගේ ලෝකයට එතුමා ඇවිල්ලා තියෙන ඔබතුමියව ගොඩ දාන්නමයිනේ. ඒතර බලන්න ඔබතුමිය සත්පුරුෂයෙක් වෙලා තියෙනවා නේද? සරු බීජයක්මයි එතුමාගෙන් එන්නේ නේ. අන්න බලන්න සත්පුරුෂය හැමතිස්සෙම පැල කරන්නේ සරු බීජයක්මයි. ඒක එහෙමමයි. ඒතර බලන්න ඒ තුල කොච්චර සරු බීජ වැපිරිලා මේ මේ මේ මේ ලෝකයේ මේ මේ සුඛිත මුදිත වෙනවද කියලා මේ මේ මේ ධර්මයේ තුල මේ කුණු කුණු කොච්චරක් මේ ලෝකේ මේ ලෝකේ කොච්චරක් පිරිසිදු වෙනවද කියලා බලන්න. බලන්න. එහෙමයි උපුල් මහත්තයා අපි ඉතින් මල් පූජා කිරීම පස්සෙමනේ අපිට ගියේ ඒවා ඒ කාලේ ඉඳලා මට කියනවා ඉතින් ඒවා නෙමේ හරි ධර්මයේ කියන එක. හද පහද පහද පහද ඒවත් උපනිශ්‍ය වෙනවා මේ ගමනට. උපනිශ්‍රේ වෙනවා. අන්න හරි ඒ සියල්ලම උපනිශ් කිසි දෙයක් අහක ගිහිල්ලා නැහැ කියලා හිතන්න. ඒක තමයි ඔව් ඒ උනාට නිශාන්ත මහත්තයා අපි එතකොට ඒව විතරමනේ කරේ අන්න එතනයි මෙහෙමයි ඒතන ඒ තුලත් ඒ තුලත් ගිහිල්ලා තමයි මේ විදිහට සකස් වෙන්නේ කෙනෙක්ට එන්න සකස් වෙන්නේ පින ඔව් පින මතුවෙලා අවශ්‍ය කාලෙට. ඔව් ඒතකොට බලන්න ඒකනේ. ඒ තුල ඔබ දාහනිය දෙනවා. ඔය ඔක්කොම කරගෙන යනකොට බලන්න දාහනිය ආනිසංශ කොහොමද කියලා. බලන්න දාහනිය ආනිසංශ ආයු වර්ණ සැප බල ප්‍රඥා. ගලපා ගියා. ඔය අන්තිම එක බලන්නකො ප්‍රඥා කියන එක ඒක නිසා නේද මේ ධර්මයේ තේරෙන්න ගන්න ඊගාවට. එහෙමයි. එහෙනම් ඒක අර අර ලෞකික මාර්ගයේ එන්න වෙනවා නේද මේ විදියට. ඕක තමයි පෙන්න්නේ මහා චත්තාරිසික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ. ඒ ඒ කියන්නේ ඔව් ලෞකික ඒ ලෞකික ඔය මාර්ගයේ වඩාගෙන ඉන්න ඕනේ. හැබැයි ඒක ආශ්‍රව සහිත වෙන එක ඒක වැඩිලා තමයි අන්න බලන්න ආශ්‍රව රහිත මාර්ගයට එන්නේ. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියට ඇවිල්ලා තමයි ලෝකෝත්තර මාර්ගය විවර වෙන්නේ. ඒක තමයි මහාචත්තාරිසික සූත්‍රය. එහෙමයි උපුල් මාත්‍යා මම මේ පොඩි ප්‍රශ්නයක් කියනනම් ඒ වුණාට මම ඒ මල් ඒව කරනකොට මම දැකපු දෙයක්. ඒගොල්ලෝ ඒව තෘෂ්ණාවෙන්මනේ කරන්නේ වෙන එකක් හිතන්නේ නෑනේ. දැන් අපි ඒ වෙලාවෙත් ඒක වුණත් සුගතියක ඉපදෙන්න හේතුවක් වෙනවනේ. එතකොට සුගතියක ඉපදීමම හේතුවක් නේද මේ ධර්මය ඇහෙන්න? ඇහෙන්න ඕ හරි සතර අපායකට නොවැටි ඒ වුණාට අපිට මේක ඉතින් ඉක්මනට කෙලවර කරගන්නනේ අපි බලන්නේ ඔව් ඒක තමයි. එතකොට එතකොට ඔතනින් එහාට එන්න ඕනේ. ඉතින් හේතු සකස් වෙලා. ඒකයි වෙන්නේ. <laughs> එතකොට මට මේකට කියන්න තියෙන යහපතීම හැසිරෙන්න. යහපත් දේවල් කරන්න. දැන් බලන්න මේ. විශාන්ත මහත්තයා මට ඔය පොඩි වචනයක්. දැන් ඔය සාමාන්‍යයෙන් හැමතැනදීම හැමෝම කියන කතාවක් තමයි ධර්මයේ හරිනම් හිත සැහැල්ලු වෙනවා කියන එක. ඔව්. ඒකට මට තේරුණ දේ තමයි ඔය හැම එකෙම හිත සැහැල්ලු වෙනවා. පන්සලකට ගියත් හිත සැහැල්ලු වෙනවා. ඕන දෙයකදී. එතකොට අපි වර්ධින තැනක් තමයි මොකක් හරි එකට ගිහිල්ලා හිත සැලුණා මා හරි ධර්මයේ තමයි කියලා එතන අල්ලගෙන යනවා. කියා. ඒක නිසා මම දැන් මේ කතාව අයින් කරලා තියෙන්නේ. දැන් හිත සැහැල් වෙනවා කියන එක බලන්නෙත් නෑ. දැන් බලන්න මෙතන හිත සැහැල් වෙනවා කියන හිත අතහැරින එක නේද මහත්තයා? අන්නවලනේ. ඒ අතහැරිනවා කියන්නේ කෙලෙස් ලොට්ටම අයින් වෙනවා කියන එකයි. ඔබතුමා උදාහරණ සහිතව ඒක පහදලා දෙනවනේ. එතකොට හිත ඇදිමෙන්න අතෑරෙන තත්ත්වයටපත් වෙනවා නේද? අන්න හරි හිත අතෑරෙනවා කියලා කියන්නේම පංච උපාදානස්කන්ධය අතෑරෙනවා. පංච උපාදානස්කන්ධය අතෑරිච්ච තැන නේද දුක අතෑරෙන්නේ. එතන නේද සැප තියෙන්නේ. එතකොට නේද නිවන තියෙන්නේ. නිවීම තියෙන්නේ. අන්න බලන්නකෝ. එතන තමයි එතන තමයි සතුට තියෙන්නේ. එතන තමයි සැප තියෙන්නේ. අන්න බලන්න එතන තමයි නිවීම තියෙන්නේ. කෙලෙස් නෑ එතන. කෙලෙස් දුරු වෙන්න දුරු වෙන්න ආයතන අරන් දුවන දිවිල්ල නතර වෙනවා. ආයතන අරන් දුවන දිවිල්ල නතර වෙනකොට මනස හෙල්ලෙන්නේ නැතුව යනවා. මනස නොසෙල්ලෙනකොට තමයි ආයතන විවේක ගන්නෙ. විවේක නිස්සිත කිව්වේ ඔන්න උතන්ට. එතකොට තමයි විරාග නිස්සිත වෙන්නේ, නිරෝධ නිස්සිත වෙන්නේ. සංග පරිණාමී වෙලා මේ ගමන ඉවර වෙන්නේ. ජීවිතේ මෙච්චරකල් ආයතන දිව්ව හෝ ගාලා මේ ධර්මයේ තේරෙනකොට පට්ට බොරුවක් මේ මනසටමයිනේ වැරවටිලා තියෙන්නේ කියලා දැනෙනකොට අර ආයතන කෘත්‍ය එන්න එන්න අඩු වෙනවා. අන්න එතකොට තමයි निराமிසය අත්විඳින්න පටන් ගන්නෙ. අන්න බලන්න. එතකොට තමයි සහැල්ලු. ඇත්තටම සහැල්ලු මොකද්ද? හිත නිවෙනවා. හිතේ ගින්න කියන්නේ ආයතන දුවනකම් හිත ගිනි ගන්නවා. රාග දේශ මොහ, ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස 11 ආකාරයක ගින්නෙන්ම ගිනි ගන්නවා. අන්න බලන්න. මේ හිත අතෑරින්න අතෑරින්න පංච උපාදානස්කන්ධය අතෑරින්න අන්නර දුක්ගොඩ තමයි අතෑරින්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ දුක දුකින් මිදෙනවා කියන්නේ අන්න බලන්න රාග දේශ මොහ ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්පatti කියන ආය 12 ආකාරයෙන් දුක්ඛ තමයි නිවෙන්නේ. තේරුණාද? හැම පැත්තම හැම පැත්තම හරියටම හරි. හොඳමයි එහෙනම් ආයිත් අවශ්‍ය වුණොත් ඕන වෙලාවක කතා කරන්න හොඳයි නිශාන්ත මහත්තයා බොහොම පිං ඔබතුමාට අපිටත් මේ ඇත්තටම මේ අපිත් කරපු ලොකු කුසල කර්මයක් නිසා තමයි මේ වගේ මේ කල්යාණ මිත්‍රෙක් අපිට හම්බුනේ. මම හිතන්නේ මට ඔබතුමාගේ ඔබතුමා සම්බන්ධ වීම ඇත්තටම අහඹුවක්. ඒ වුණාට මම විශ්වාස කරන්නේ ඒක හඹුවක් කියලා අපි මේක මේ සංසාරේ පුරාම පතාගෙන අපේට අන්න හරි මේක කිසි අහඹුවක් නෑ කිසි දෙයක අහඹුවක් නෑ මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා <laughs> අන්න ඒක ඒක හොඳට බලන්න මේ හැම දෙයකටම හේතු තියෙනවා ඉතින් ඒ හේතු හේතුඵලව සකස් වෙන දෙයක් ඇත්තට හොඳමයි එහෙමනම් ආයි අවශ්‍යතාවයක් වුණොත් ඕන වෙලාවක කතා කරන්න හොඳයි තෙරුවන් සරණයි එහෙමයි තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් ප්‍රමාණ කුසලයන් තෙරුවන් සරණයි